දැන් ඔයගොල්ල සියලුම දෙනා බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති බුදු ගුණ මෙනෙහි කරන්න ඕනේ දහම් ගුණ මෙනෙහි කරන්න ඕනේ සංඝ ගුණ මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරලා සීලය අදිෂ්ඨාන කරගන්න ඕනේ ඊළඟට තමන්ගේ ගුරු දේවයාණන් වහන්සේට අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා බොහෝ කාලයක් මේ සද්ධර්ම ප්‍රචාරය කිරීමේ ශක්තිය ලැබේවා කියලා මට ආශිර්වාද කරන්න ඕනේ. ඔහොම නෙමෙයි ඔහොම සාදු කියලා වැඩක් නෑ. සාදු නම් කියන්න පුළුවන්. <laughs> මේවා කරලා ඉන්න ඕනේ. බුද්ධානුස්සති ධම්මානුස්සති කරලා බල ශක්තිය ලබාගෙන ඉන්න ඕනේ නිකම් බෑ. ඊළඟට මා ඇතුළු සියලු සත්වයෝ අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් නිදුක් විත්වා නිරෝගී විත්වා සුවපත් විත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා සියලු සත්වයන්ට මෛත්‍රී කරගෙන ඇද්දක අරින්න ඕනේ. දැන් පටන් ගන්න. නමස්කාර කරගෙන ඔළුව සිරස නමා ගන්න පොඩ්ඩක්. ගොඩාක් නෙමෙයි ටිකක් නමා ගන්න. අපි විනාඩි 5ක් වෙන් කරගත්තා. ඒ විනාඩි 5ේ වටිනාකම මිල කරන්න බෑ. සීමා කරන්නත් බෑ. අනන්ත බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කරගෙන තමන්ටත් සකීය ගුරුවරයාටත් සතර ලෝක සත්වයාටත් මෛත්‍රී පතුරවා හැරලා දැන් අපි ඉදිරියට ගමන් කරන්න හදන්නේ. මේවා සල්ලි යන්නේ නැතුව වියදම් යන්නේ නැතුව කරන්න පුළුවන් ලොකු වැඩ. ඒවා ගොඩනෙක් කරන්නේ නැත්තේ සල්ලි යන්නේ නැති නිසා. ඔයගොල්ල නිදාගන්න සෝදානම් වෙනකොටත් මේ ටික කරලා නිදාගන්න. අවදි වෙනකොටත් මේ ටික කරලා අවදි වෙන්න. හඳින් නැගිටින්න. විනාඩි 5ක් යයි. තුනුරුවන්ගේ ගුණ මැදෙහි නිදා ගන්නවා තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කරගෙන සීක්ෂකල ලෝක සත්‍යයටම මෛත්‍රී පතරවාගෙන <clears throat> ආර්ය සීලේ අදිෂ්ඨාන කරගෙන අවදි වෙනවා සිංහ පැටව වගේ අවදි වෙලා ඒ තමන් ගත්ත තීරණයට අනුව ජීවත් වෙන්න. ආන් එතකොට ඔය කට්ටියට මාර්ග ඵල ලැබෙයි. <clears throat> මොන මාර්ගයේද අපි යන්නේ? සද්ධර්ම මාර්ගය. සියලු පව් අතහරමින් කුසල් කරමින් කුසල මාර්ගයේ තමයි යන්නේ. ඒකෙන් ලබන ඵල තමයි සැනසීම, සතුට, සහනය, දියුණුව ඔන්නවා තමයි ඵල. ඉතින් අපි මාර්ගඵල ලබන්න ඕනේ. තේරුණා නේද? දැන් මයින් අහන්නේ කවුරුවත් මාර්ගඵලලාමින් ඉන්නවද කියලා. මේ තවභෝගී දවස් ටිකේම ඇහුවා. මට බේරෙන්න බැරුව මං කිව්වා ඉන්නවා ඉන්නවා ඉන්නවා. ඕන් ලොකෝ මාර්ගඵලලාභියෙක් ඊ අල්ලගත්තා. දැන් CID එකට බාර වෙලා හතරෙන් තට්ටුවේ ඉන්නවා. අනුභව කර කර ඉන්නේ. කනවා කනවා ලබාගත් දේ කනවා. මාර්ගඵල අනුභව කරනවා. ඒ මාර්ගඵලලාභින් තමයි ඉතින් ලොකු මාර්ගඵලලාභී ඈ අසත් ධර්ම මාර්ගයේ ගියා අනුන්ට කරදර කළා අනුන්ගේ දේ කඩා වඩා ගත්තා දැන් ඕම් අනුභව කරනවා තේරුණා නේද අන්න ඒ පැත්ත තමයි මිනිස්සුන්ට පෙන්වන්න ඕනේ මෙන්න මාර්ගඵලලාභී මොන මාර්ගඵලලාභී ඉන්නේ අසත් ධර්ම මාර්ග අසත් ධර්ම ඵල ඕක පෙන්වන්න ඕනේ පෙන්නලා කියනවා උඹලා කැමති නම් ඵලයල්ලා කියලා. මලාතට යන්නේ කරන්න කරලා දුවයි නේද? ඈ පෙන්වන්න පුළුවන් දෙයක් කියන්න එපා නේද? ඊයේ පෙරේදා මම මේ කාර් එකේ එනකොට මනකට ගිහින් යනකොට මගෙන් අහනවා හඳුරන්නේ මාර්ගඵලලාභයෙන් ඉන්නවද කියලා. එතන මේ හිටිය අතක් නැති මිනිහ කිඟා කකා. මං කිව්වා මේ ඉන්නේ. මේ ඉන්නේ. මම අසද්ධර්ම මාර්ගයේ ගිහිල්ලා අනුන්ගේ අතක් කඩලා ගියාත්මේ හරි මේ ආත්මය හරි අනුන්ගේ දේ හොරකම් කරගෙන දැන් ඕම් පල අනුභව කරනවා හිඟා කරනවා. තේරුණා නේද? ඉතින් ඔබත් කැමති නම් ඵලයන් මේ මාර්ගයේ. ඔන්න ඔක තමයි මිනිසුන්ට පෙන්වන්න ඕනේ. සියලු දෙනාම මාර්ගඵලලාභී. එක වෙලෙක <laughs> මම ඔක ගියේ පිළිදා කිව්වට පස්සේ හාමුදුරුවෝ නම් කියයි. හාමුදුරුවන්ට කොණ්ඩේ තියෙනවනේ. හැම අතරම කොණ්ඩේ බඳින්න පුළුවන් කොණ්ඩේ තියෙන අයට. හාමුදුරුව ඕන අතකට කොණ්ඩේ බදිනවා කිව්වා. ඈ කොණ්ඩේ කිව්වේ මොකක්ද දන්නවද? එයා කොණ්ඩේ කිව්වේ ධර්මඥානය. ධර්මඥානය තියෙන එකනට ඕන දෙයක් කරකවල ඉවරලා ගන්න පුළුවන් ආයෙනේ. බුදුහාමුදුරන්ට යම්කිසි කෙනෙක් කිව්වොත් එහෙම ඔබ වහන්සේ කර්මවාදී. ඔව් ඔව් මම කර්මවාදී තමයි. මම කර්මය නිසා මිනිසුන් මේ දියුණු වෙනවා පිරිහිනවා කියලා මම ප්‍රකාශ කරනවා. මම කර්මවාදී තමයි. ඔබ වහන්සේ ආත්මාදී. ඔව් ඔව් මම ආත්මාදී තමයි. ආත්මය කියන්නේ සාරය. මම සාරය ප්‍රකාශ කරන කෙනෙක්. ඔබ වහන්සේ නාස්තිකවාදී. ඔව් ඔව් මම නාස්තිකවාදී තමයි. කෙලෙස් නැසන හැටි මම උගන්වනවා. මොනවා කරලවත් බේරෙන්න බෑ. කොහෙන් ගියවත් කර්ණික පැත්ත කරකවල ගහනවා. <laughs> තේරුණා නේද? ඔබ වහන්සේ ආත්මාර්ථකාමී. ඔව් මම ආත්මාර්ථකාමී තමයි. මං ආත්මාර්ථය සඳහා වැඩ කටයුතු කරනවා වැඩ ඒවා කරන්න කැමතියි. ආත්මාර්ථය කියන්නේ සොකීය දියුණුව. තමාගේ දියුණුව. තමාගේ දියුණුව කැමති පුද්ගලයෙකුට පුරා කෝමිකටවත් හිංසා කරන්න පුළුවන්. බෑ නේද? අනුන්ට දුන්නේ එක ගෙනිගෙඩියක් නම් Tamanට ගෙනිගෙඩි දෙකයි නේද? ආ මේක. ඔබ වහන්සේ මහා ආත්මාර්ථකාමී. ඔව් ඔව් මම මහා ආත්මාර්ථකාමී තමයි. මහා ආත්මාර්ථය කියන්නේ නිර්වාණය. කාමී කියන්නේ කැමති කියන එකයි. ආත්ම කියන වචනේ තේරුම වටිනා දේ කියන එකයි. උසස් දේ, උත්තම දේ, ශ්‍රේෂ්ඨ දේ. ආත්ම කියන වචනේ තේරුම. බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ තුල වටිනා දෙයක් නැහැ කිව්වා. ආන් ඒක නිසා බුදු පියාණන් වහන්සේට අනාත්මවාදී ශාස්ත්‍රෝරේ කිව්වා. අනාත්මවාදී කියන්නේ අසාරවාදී කියන එකයි. උන්වහන්සේ මේ ලෝකයේ තුල සාර ධර්මයක් නැහැ. මේ ලෝකයේ තුල තියෙන හැම දෙයක්ම අසාරයි කිව්වා. ඒක නිසා උන්වහන්සේට අනාත්මවාදී දර්ශනයක් ඉදිරිපත් කරපු ශාස්ත්‍රවරයෙක් කියලා කිව්වා. ඉතින් බුදුහාරන්ට අනාත්මවාදී කියලා වැඩකුත් නැහැ, ආත්මවාදී කියලා වැඩකුත් නැහැ. අපූර්වවට පිළිගන්නවා. ඔබ වහන්සේ අනාත්මවාදී. ඔව් මම අනාත්මවාදී තමයි. මම මේ ලෝකේ කිසිම තැනක ආත්මයක් දකින්නේ නැහැ. ඔබ වහන්සේ ආත්මවාදී. ඔව් මම ආත්මවාදී තමයි. මම සාරයක් ගැනමයි කතා කරන්නේ. ආත්මය කියන වචනේ තේරුම මොකද්ද? නিত্য සුන්දර පරම මංගල උත්තම සාරය කියන එකයි. අසාරයේ සාරමතිනෝ සාරයේ චාසාර දස්සිනෝ තේසාරං අධිගච්ඡanti සම්මා සංකප්ප කෝචනා අසාරයේ සාරයේ අසාරයේ අසාරයේ වශයෙන්ුත් සාරයේ සාරයේ වශයෙන්ුත් දැනගත්තාය සාරාර්ථය ලැබනවාලු ඔය තියෙන ධම්මපදේ නේද සාරංච සාර්ථෝ ඤත්වා අසාරංච අසාරතෝ. සාරේ සාරේ වශයෙන් දැනගන්න ඕනේ අසාරේ අසාරේ වශයෙන් දැනගන්න ඕනේ. එතකොට බුදු පියාණන් වහන්සේ මේ සාරයක් නැහැ කිව්වද? ආත්මයක් නැහැ කිව්වද? නෑ නෑ ආත්මයක් නැහැ කිව්වේ නෑ. සාරයක් නැහැ කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වේ මොකද දන්නවද? මේ ලෝකයේ තුල ආත්මයක් නැහැ කිව්වා. මේ ලෝකයේ තුල සාරයක් නැහැ කිව්වා. තේරෙන්නේ දැන් මම කියනවා මේ ශාලාව තුළ මැණික් නැත කියලා. මම මැණික් නෑ කිව්වද? නෑ නෑ මම කිව්වේ මේ ශාලාව තුළ නෑ කියලා. එතකොට මම මැණික් කියලා જાතියක් පිළිගන්න ඕනේ නේද මේ වචනේ කියන්න? මැණික් කියලා જાතියක් මම පිළිගත්තොත් නේද මට මේ වචනේ කතා කරන්න පුළුවන්? මම කියනවා මේ ශාලාව තුළ මැණික් නැත කියලා. මම මැණික් කියලා જાතිය පිළි අරගෙන තියෙන්නේ නැත්නම් මට ඔය වචනේ කතා කරන්න බෑ නේද? මං කිව්වේ මේ ශාලාව තුළ නෑ කියලා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ශාලාව තුල මේ මේ ලෝකයේ තුල ආත්මයක් නැහැ. ලෝකයේ තුල තියෙන ඔක්කොම අනාත්මයි. අනාත්මය කියන්නේ අසාර ධර්මයක්. ඒතර බුදුහාමුදුරෝ සාරේ ප්‍රතික්ෂේප කළාද? නෑ නෑ සාරයක් තියෙනන්ද තමයි එහෙම කිව්වේ. සාරය තියෙන්නේ ලෝකයෙන් එහා පැත්තේ. ලෝකෝත්තරය තුල. ලෝකයේ තුල නෑ. ලෝකය කියන්නේ තණ්හාවෙන් වැසී ගියා වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අසාර ධර්මයක් ලෝකය කියන්නේ. ඉතින් ලෝකයේ තුල සාරයක් නෑ කිව්වා. කාර්යයක් නැහැ කිව්වද? නැහැ. එහෙනම් මොකද්ද කිව්වේ? අන් හරි ලෝකයේ තුල කාර්යයක් නැහැ කියලා කිව්වේ. තේරුණේ කොහෙන් ගැහුවත් බුදුහාරුවල් වටන්න බෑනේ. ඔව් ඔව් මං එහෙම කෙනෙක් තමයි කියනවා. <laughs> ඈ කොහෙන් ගියවත් ඒ වගේ තමයි. ඒ ඉතින් කොණ්ඩේ තියෙනවනේ බැඳලා ගියෝනේ පැත්තට අල්ලලා ඉවරලා. ඒ වගේ තමයි මටත් වෙලා තියෙන්නේ. මට දැන් කරදරයක් නැහැ. මගෙන් කවුරුත් අහන්නේ නැහැ මාර්ගපරලාවෙන් ඉන්නවද කියලා. මම පෙන්නුවනේ කට්ටියට ඉන්න බව. ඕකත් ඒ මාර්ගඵලයක් තමයි ඔය જાතියක් කියලා එකක් ලබාගෙන තියෙන ඵලයක් නේද? අවිද්‍යාව නැමැති මාර්ගයේ ගිහින් නේද ඔය જાතිය ලබාගත්තේ. දැන් දිරනවා, මැරෙනවා, සෝක වෙනවා නේද? ඔය තියෙන මාර්ගඵල ලැබින් තමයි ඔක්කොම. <laughs> ඈ ඉතින් දැන් ඉතින් මේ පින්නතුන් පහුගිය දවස්වල මේ පින්නතුන් මම දන්නේ වෙන වෙන කට්ටිය මට පොවලසෙනවා හාමුදුරනේ ඔබ වහන්සේ කිව්ව විදිහට නම් අපි හරියටම සමාධිගත වුණා මේ ඊයේ පෙරේදා බණක් කිව්ව සමාධිය ගැන ඊට පස්සේ සමාධියට යන්නත් බැරි වුණා මේ ලෝකෙ දෙයක් දැනෙන් කියලා. ඊයේ පෙරේදා බණක් කිව්වල සමාධිය ගැන පෙරේදාද පළමු දාගෙන. මගෙන් අහනවා අනේ හාමුදුරනේ අපිට වෙච්ච දෙයක් කියලා. මං කිව්වා මේ ඔයගොල්ලන්ට මොකවත් වෙලා නැහැ. ඔයගොල්ල Tamanට පිළිගන්න පුළුවන් නම් Tamanට මේක තේරුම් ගන්න පුළුවන් නම් ඒ දේ තේරුම් ගන්නක මේ වැඩේ කරන්න හේතුවා. එච්චරයි. ඔයිට වඩා දේවල් කියයි කිව්වා. තමන්ගේ ගුරුවරයෙක් ඉන්නවා. තමන්ගේ ගුරුවරයා තමන්ට යමක් කියලා දීලා තියෙනවා. එහි ප්‍රතිපලක් තියෙනවා. ඊටාම පැහැදිලිව සමාධිගත වෙන්න උගන්වලා තියෙනවා. ඉතින් ඒ ටික මත ආයෙ තවක් කොහෙවත් දුවන්න ඕනේ. නේද? ඉතින් ඔය කියපු කට්ටිය ධානවලට ගිහිල්ලා දන්නෙත් නැහැ. තේරුණේ? ඔయిత වඩා දේවල් කියනවා මේ මාධ්‍ය වලින්. එක දහසක් ඔය මාධ්‍යයකින් කිව්වා මට හොඳට මතකයි. ඒගොල්ල කටපාඩම් කරගෙන එනවා. මෙතෙන් දෙනකොට අමතක වෙලාට කරේද? කවුද ඊයේනේ? මොකක්ද දන්නවද කිව්වේ? සද්දා විමුක්තියක් වෙන්න බැයි නම් අඩුගානේ උබතෝ භාග විමුක්තියක්වත් වෙන්න කිව්වා. සද්දා විමුක්තිය කියලා කියන්නේ සෝවාන් මාර්ග සෝවාන් පලස්ත පුද්ගලයා. සද්ධාවෙන් සම්මාදිට්ඨිය ඇති කරගත්තා. එතකොට සද්ධා විමුක්තයෙක් වෙන්න බැයි නම් උබතෝ භාග විමුක්තයෙක්වත් වෙන්න කිව්වා. උබතෝ භාග විමුක්ත කියන්නේ සිව් පිරිසිඳියාලත් මහරහතන් වහන්සේ. දැන් මොකද්ද මේ කියන්නේ? සෝතාපන්න වෙන්න බැයි නම් අඩුම ගානේ සිව් පිරිසිඳියාලත් රහරහත් භාවයවත් ලබා ගන්න කිව්වා. ඊගාගේ වැරද්දක් නෙමේ කටපාඩම් කරගෙන ආව පොඩ්ඩක් ඒක ශාට මෙහාට වුණා. ගමක් ගන්න බැරි නම් රට රටක් ගන්න කියනවා වැඩක් නෑ නේද? ඔයගෙ දේවල් මේ මම බොරුවක් කියනවා නෙමෙයි මගේ කනට හපු දෙයක් මම මේ කියන්නේ. සද්ධා විමුක්තිය කියන්නේ ශ්‍රද්ධාවෙන් ඉදිරියට ගිහිල්ලා මේ ප්‍රත්‍යඥ භූමියෙන් අත මිදලා ඵලයේ ලබාගෙන සෝවාන් ඵලයටපත් උනේ කියන සද්ධා විමුක්ත කියලා කියන්නේ. තේරුණේ සද්ධානුසාරී පුද්ගලයා ලබන ප්‍රතිඵලය සද්ධා විමුක්තිය කියලා කියන්නේ. සද්ධාවෙන් සක්කාය දිට්ඨිය නැති කරගෙන සෝවාන් ඵලයටපත් උනා කියන එකයි. උබතෝභාග විමුක්ත කියන්නේ පඤ්ඤා විමුක්ත, චේතෝ විමුක්ත දෙකම. ඒ කියන්නේ මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය. උබතෝභාග විමුක්ත රහතන් වහන්සේ අනික් අයටත් වඩා ශ්‍රේෂ්ඨයි. අති උත්තම රහතන් වහන්සේ කෙනෙක් නිකන් කෙනෙක් නෙමෙයි. රහතන් වහන්සේලා කොටස් දෙකක් තියෙනවා. පඤ්ඤා විමුක්ත, උබතෝභාග විමුක්ත කියලා. ඉතින් මොකක්ද මේ කියන්නේ? විරලට වහින්න බැයි නම් හුදු මැදට වහින්න කියන එක නෑ කියන්නේ. විරලට වහින්න බැයි නම් හුදු මැදට වහින්නලු. ඔන්න தත්ත්වය. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මේ කවුරු කොහොම කිව්වත් අහන්න ප්‍රතික්ෂේප කරන්න එපා. දරා ගන්න, හිතන්න, විමසන්න. කොච්චර දුරට මේකෙන් ප්‍රතිඵල අපිට ලැබෙනවද කියලා ක්‍රියාත්මක කරලා බලන්න. මං කිව්වත් එච්චර තමයි. මට කෝල්ස් දෙකක් තුනක් ආ 22 වෙනිදා බණ පිළිබඳව හාමුදුරනේ අවුරුදු 18ක් අපි සමාධියට යන්න උත්සාහ කළා හාමුදුරනේ අද අපි සමාධියට ගියා කියලා උදේ පාන්දර මට කෝල්ස් එනවා. ඒ මගේ ධර්ම දේශනාවට අනුව මේගොල්ල හුස්මට හිත යොමු කරගෙන ඉඳලා සමාධිගත වෙලා. හ්ම් මේ අගත් වාදන මාත්‍යක මොකද්ම ආනෙන්ජාපි සංකාර, පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර කියන ඔක්කොම අවබෝධයක් තියෙන්න ඕනෙම යෝනිසෝ මනසිකාරයට යන්න කියලා කිව්වට. ඈ දැන් වෙලා තියෙන්නේ මොකද දන්නවද? ලෙඩෙක් ළඟට ආවයන් පස්සේ බේත් ටිකක් ගන්න දොස්තර මහත්තයා ළඟට ලෙඩෙක් එනවා. දොස්තර මහත්තයා කියනවා උඹ වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙනගෙන වරෙන්. එතකොට මම බේත් දෙන්නම්. කියන්නේ දොස්තර කෙනෙක් වෙලා වරෙන්. අනේ ලෙඩ හනීප කරගන්න. දැන් ලෙඩෙකුට දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්. අඩු ගානේ සනීප වෙලාවත් කි වරෙන් මේ දොස්තර කෙනෙක් වියන් කියවන ඒක කමන්නේ. මේ ලෙඩ නැගිට ගන්නත් බෑ. මේ ලෙඩාට කියනවා ඔබ දොස්තර විභාගේ පාස් කරලා වරෙන්කෝ බේත් දෙන්න. ඔය ඕවා මේ ඔය ධර්ම කරුණු කියන ඒවා මේ කමඨහන් දෙන යෝගාවචරය වන අපට අවශ්‍ය වුණත් ඔය කට්ටියට ඕවා අවශ්‍ය නැහැ. අපි දෙන බේත් ටික බොන්න. ඒ ඇති. ලෙඩේ සනීප වෙලා වොන්නම් වෛද්‍ය විද්‍යාලයට ගිහිල්ලා ડોක්ටර් විභාගේ පාස් කළාද කමන්නේ. ලෙඩේ සනීප වෙලා ඈ සනීප වෙන්න ඉස්සෙල්ලා ડોක්ටර් විභාගේ පාස් කරලා PhD යන්න එපා කවදාවත් ඒක කරන්න බැරි දෙයක්. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම ත්‍රිපිටකයේ කටපාඩම් කරන් ඇවිදilla ඔක්කොම දැනගෙන ඉගෙනගෙන කටපාඩම් කරගෙන ඊට පස්සේ තමයි මේ මේ ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. තේරුණා නේද? ඉතින් ඒක නිසා කවුරු කොහොම කිව්වත් ඔය කට්ටිය පොඩ්ඩක් හිතලා විමසලා බලන්න. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිටීම හා විමසීම. මානසිකාරය කියන එක දන්නව නේද? මෙනෙහි කරනවා කියන එක. යෝනිසෝ කියන්නේ මොකද්ද? නුවණින් කියන එකයි. නුවණින් මෙනෙහි කරනවා කියන්නේ අසා ගන්නවා, දරා ගන්නවා. ඒක එහෙමම gedi එහෙමම පිළිගන්නේ නැතුව, gedi පිටින් ගිල ගන්නේ නැතුව ඒ පිටිබඳව හිතනවා විමසනවා. මේ මේ ආවුතුරු කිව්වේ ඇත්ත නේනම් මේක. අන්න එතකොට ඒක අවබෝධයට යනවා. තේරුණේ මම දැන් අර සමාධිය ගැන කිව්වේ සමාධිය කියලා කියන්නේ මොකද්ද? මේ හුස්මට ඒකාග්‍ර කරගෙන මේකේ යථාර්ථයක දිගනම් දිගයි කියලා, කෙටිනම් කෙටේ කියලා හිත හිතා ඉන්නවා. සංසිඳීගෙන යනකොට සංසිඳිනවා කියලා හිත හිතා ඉන්නවා. ඒතර මොකද වෙන්නේ? හුස්මට මේ ඒකාග්‍ර වෙලා එතන සමාධිගත වෙනවා. එතකොට මොකද වෙන්නේ? පංච නීවරණ යට යනවා. අසත් ධර්මයේ යට යනවා. සත් ධර්මයේ උඩ එනවා. මෙන්න මේ වගේ ඉස්සල්ලා තිබුණේ පංච නීවරණයි අපේ චිත්තසංතානියයි පංච නීවරණ වලින් බර වෙලා තිබුණ මේක උඩට යන්න දෙන්නෙම නැහැ. මෙයා මෙහෙම බර කරගෙන ඉන්නවා. යන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ දක්ෂයෙක් විසින් මොකද කරන්නේ? පංච නීවරණ යට කරනවා. ඕන් ඔන්න මෙහෙම යට කරනකොට මේක උඩට එනවා. ඇයි බර අඩු වෙනවනේ ඔය තියෙන්නේ? ඔය තියෙන්නේ. ඔන්න දැන් මෙහි යට යනවා. මොනවද යට යන්නේ? පංච නීවරණ. මෙහි උඩ යන්නේ කොහෙද සිත? සිත සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න ඉහළට නැගිලා යනවා. ඕක තමයි මේ ධානය කියලා කතා කරන්නේ. ඉතින් ඔය කුඩට යනකොට මේ මෙතන පරිමුඛය පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව මේ ඇස් මට්ටමේ, තුන්වෙනි අවස්ථාව මෙතන, හතරවෙනි අවස්ථාව සිත ඉසමුදුනේ ඉහළට නැගී පවතිනවා. මෙහෙම වෙනවා. එච්චරයි. මේ මේ මට්ටමේ තිබුණේ. මේ එක මට්ටම මේ මට්ටමේ තිබුණේ මේ පංච නීවරණ මොකද කරන්නේ? මෙයා මෙයාට ඉහළ යන්න දෙන්නේ නැතද කරගෙන ඉන්නේ. දැන් මේක පංච නීවරණ යටකරන්න යටකරන්න සිත සැහැල්ලු වෙන්න එපාය. තැහැල්ලු වෙන්න තැහැල්ලු වෙන්න මේක ඉහළට යනවා. ඔන්න ඔකයි තේරුම. එතකොට පංච නීවරණ කියලා කියන්නේ කෙලෙස් නෑ. කොටින්ම තණ්හාව. කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ තණ්හාව. තණ්හාවෙන් නැගිනියරන් තියෙන්නේ නේද? අපි ගිනියරන් තියෙන්නේ තණ්හාවෙන්. රාග දෝෂ වල ඉන්නේ. රාග දෝෂම රාග දෝෂ යට කරනකොට මොකද්ද? ගිනි නිවිගෙන යනවා. පීති සුඛ ඒකාග්‍රතාව සුඛ ඒකාග්‍රතා, උපේක්ඛා ඒකාග්‍රතා මෙච්චර පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් දේ පින්නතුනේ. ඇයි මෙච්චර ගැඹුරු කරලා අවුල් ජාලාවක් බවට පත් කරලා තියෙන්නේ? අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සත් ධර්මයේ සැතපීලා සුවසේ ජීවත් වෙන්න. එච්චරයි. ඔන්න අමුහිංගලෙන් කිව්වා. පංචනීවරණ කියන්නේ අසත් ධර්මයේ අසත් ධර්මයේ යට කරගන්නවා. යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සද්ධර්මයේ තුල සුවසේ නිදාගෙන ඉන්නවා. සැතපෙනවා. ඉතින් මුලින් විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියලා විතක්ක ਵਿਚාර දෙකකුත් අල්ලගෙන ඉන්නවා. ආයාසයෙන් මේ වැඩේ කරන්නේ මුල් අවස්ථාවේ. ඒක නිසා අර සැපේ අඩුයි, පීතිය අඩුයි. ඒ ආයාසයෙන් මෙතන විතක්ක ਵਿਚාර දෙක තියෙනවනේ. ඊට පස්සේ පළවෙනි ධානය කියන්නේ පළවෙනි දහන. ඒ කියන්නේ පළවෙනි වරට කෙලෙස් දහණය කරනවා. එතකොට ප්‍රීතිය සැපේ අඩුයි මොකද විතක්ක ਵਿਚාර ටිකක් තියෙනවානේ. ඉතින් මේ පළවෙනි දැහැන තුළ බොහෝ වේලාවක් ඉන්නකොට විශාල ප්‍රීතියක් දැනෙන්න පටන් ගන්නවා. පංච නීවරණ යට වෙලා තියෙන නිසා විශාල ප්‍රීතියක් දැනෙනවා. ඊට පස්සේ මොකද්ද විතක්ක ਵਿਚාර ගැළවිලා විසික් වෙනවා. කේක් කෑල්ලයි පාන් කෑල්ලයි වගේ. පාන් කෑල්ලක් ලේවකයි ඉන්න මිනිහෙකුට කේක් කෑල්ලක් ගෙනත් දුන්නම පාන් කෑල්ල පැත්තකට විසික් වෙනව නෑ නේද? ඒක තමයි. 아무තේ විසිකරන්න දෙයක්වත් නෑ. ගැවිස විසික් වෙලා යනවා. ඊට පස්සේ තන්නේ ක්‍රම ප්‍රීතියට ඒකාග්‍ර වෙනවා. මොකද්ද? ධම්ම ප්‍රීති, සුඛං සේති, විප්පසන්නේන චේතසා. ඔය තියෙන්නේ ධර්ම ප්‍රීතිය මෙතන තියෙන්නේ. සද්ධර්මයේ මත තියෙන ප්‍රීතිය. ධම්ම ප්‍රීති සුඛං සේති. ධර්ම ප්‍රීතිය ඇති වෙච්ච එක්කෙනා සුවසේ නිදා ගන්නවලු. සද්ධර්මයේ තුල. ඒතර විශාල ප්‍රීතියක් දැනෙනවා. අන්න දෙවෙනි වරටත් කෙලෙස් දහණය වෙනවා. ඔකට දෙවෙනි ධානය කියලා කිව්වට කමක් නැහැ. නොකිව්වක් කමක් නැහැ. තේරුණා නේද? දැන් ඒකාග්‍ර වෙලා තියෙන්නේ මොකේද? ප්‍රීතියට, සැනසීමට, සතුටට. ඉතින් ඕක දිගට මහතද කියලා හොයන්න ඕනේ නෑ නේද? ප්‍රීතිය කියන එක, දැනසීම කියන එක දිගට මහතද කියලා අපි හොයන්නේ නෑ. විශාල ප්‍රීතියක්. විතක් විතක්ක ਵਿਚාර දෙකම නෑ එතන තියෙන්නේ. ඒකාග්‍රතාවයේ තියෙනවා. ඉතින් ප්‍රීතියට මේකාග්‍ර වෙලා ඉන්නකොට තවත් මොකද වෙන්නේ? මේක පංච නීවරණ ටික ටික ටික ටික යට යනවා. සද්ධර්මයේ මතුවෙනවා. ඊට පස්සේ සුඛයටපත් වෙනවා. සුඛය කියන්නේ ප්‍රීතියට වඩා උතුම් තැනක් වෙන සුඛය කියන්නේ. ප්‍රීතියට වඩා හොඳයි. සැනසීමේ දියුණු තැන. ඊළඟට බොහෝ වේලාවක් ඉන්නකොට ওই තුන්වෙනි ධානය එතනද කියන්නේ හතරවෙනි ධානය කියන හතරවෙනි වරටත් මේක යට යන්න පටන් ගන්නවා. අඩි හතරක් විතර යට ගියා කියලා හිතන්නකො ආන්න. එතෙන්දී ලෝකයේ තියෙන ශක්තිමත් හිත ඇති වෙනවා අපිට. මොකද්ද ශක්තිමත් හිත කියලා කියන්නේ? උපේක්ෂක හිත. ප්‍රීතියට සැපයටත් වඩා හොඳයි උපේක්ෂාව කියන්නේ. උපේක්ෂක භාවය. ඔය දෙද්දිම ලොකුම උපේක්ෂක භාවය තමයි ඔයගොල්ලෝ අහලා තියෙනවන්නේ අවේදිත සුඛ කියලා. අවේදිත සුඛ කියලා කියන්නේ මොකේද? පරිපූර්ණ උපේක්ෂාව. ඒ කියන්නේ නිර්වාණය. අවේදිත සුඛ කියලා අහලා තියෙනව නේද? වින්දනයෙන් තොරව සැපයටපත් වෙනවා. එතන මොකවත් නැහැ. ඇලීමත් තණ්හාව සම්පූර්ණ වෙන්න තෝ ගිහිල්ලා. ඔන්න ඔතන තමයි නියම උපේක්ෂාව කියන්නේ. ඒතර මෙතන මොකද්ද තියෙන්නේ? අර අර මේ කෙලෙස් සහිත පුද්ගලයා කෙලෙස් යට කරගෙන නැින්නේ නේද? ඒ වුණත් මේ පුද්ගලයාගේ හිත මදහත් භාවයටපත් වෙලා උසස් තත්වයටපත් වෙලා තියෙනවා. ඇලීම ගැටීම හොඳටම යට වෙලා තියෙන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද. ආන් මේකයි උපේක්ෂාව හොඳයි කියලා කිව්වේ. පැහැදිලි නේද? ඉතින් උපේක්ෂක හිතක් ඇති කරගෙන ඔය ඉතින් ඉන්නවා. ඉතින් ඔය ධාන වලට නගින අවස්ථාවේදී ධානයේ නම මතක් කරන්න කිව්වා. පළවෙනි ධානයේ නම් ඉන්නේ පළවෙනි ධානය, පළවෙනි ධානය සමාධි සිත හුස්මටම ඒකාග්‍ර වෙලා ඉතින් නම මතක් කරගෙන ඉන්නකොට මොකද වෙන්නේ මේ ධාන තලය කියන එක ශක්තිමත් වෙනවා. ශක්තිමත් වෙනවා. එහෙම හිතුවන්නේ නෑ හිත. දෙවෙනි ධානයේදීත් ඕක මතක් කරන්න ඕනේ. නම සහ හි ලක්ෂණ. දෙවෙනි ධානය, දෙවෙනි ධානය සමාධි සිත ප්‍රීතියට මේකාග්‍ර වෙලා ඈ එතකොට මේ ධානයේ ධාන තලය කෙලෙස් තවන තැන ශක්තිමත් වෙනවා තුන්වෙනි ධානයට ගියාමත් ඒ වගේ තුන්වෙනි ධානය තුන්වෙනි ධානය සමාධි සිත සැපයට මේකාග්‍ර වෙලා එහෙන් මෙහෙන් දුවන්නේ හැදුවොත් පට්ටස් දාලා මතක් කරපෑටි ආයෙත් ඇදිලා අල්ලනවා. ඕවා තමයි ක්‍රම කියන්නේ. ක්‍රම සහ විදි කියන්නේ ඕවා. කමටහන් කියන්නේ. ඊළඟට හතරවෙනි ධානයේට ගියත් සමහර විට හිත දුවන්න හැදුවොත් එහෙම හතරවෙනි ධානය, හතරවෙනි ධානය සමාධිසිත උපේක්ෂකව පවතිනවා. අනිත් ධාන වලට වඩා විශේෂ ලක්ෂණයක් තියෙනවා හතරවෙනි ධානයේ. මොකක්ද දන්නවද? ඉහළට නැගී පවතිනා ඉහළට නැගී පවතිනවා කියන මතක් කරපු ඇති හොඳට ඉහළට නැගිලා උපේක්ෂකව හේතින් පාවිවි තියෙනවා යන්නේ නැහැ මේ කය දාලා යන්නේ නැහැ මොකද ආත්ම දිට්ඨිය තියෙන නිසා ඔය පාවිවි තියෙනවා ඔච්චරයි වෙන මොකවත් නැහැ ඔගේ ඔය රූප රාග අරූප රාග ඕව මොකුත් නැහැ ඕව වැඩක් නැහැ ඕවා හිතන්නවත් ඕනේ නැහැ අපිට ඕනේ කරන්නේ අසත් ධර්මී හැට කරගෙන සත් ධර්ම සුවයෙන් සැතපීලා ඉන්න නේද? ඒක නෑ ඕනේ කරන්නේ බලන්නකො. ඉතින් ඕක හරිම ලේසි. මොකෝත් නෑ දෙක පියාගෙන හුස්මට හිතියමු කරගෙන මේක තියෙනවා ස්වභාව සිද්ධි තුනක් තියෙනවා. දිග බව, කෙටි බව හා සියුම් මනස භාවය කියලා. හොඳට හුස්මට හිතියමු කරගෙන තමන්ට දැනෙන්නේ දිග බවක් නම් දිග්ගායි දිග්ගායි දිගයි දිගයි ඒකටම අනුගත වෙන්න ඕනේ අනුගත වෙන්න ඕනේ කියන්නේ ඒ දිග්ග ස්වභාවයටම හිතන්න පටන් ගන්න ඕනේ එහෙනම් ඔබ යන්නේ දිගයි දිගයි දැන් කොහෙවත් බෑ දුවන්න දිග දිග ස්වභාවය තුළම හිත ඉන්න ඕනේ තේරුණා නේ කෙටි වුණොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි එච්චරයි. දැන් හිතට දුවන්න විදියක් නැහැ නේ කොහෙවත්. දැන් දීලා තියෙන්නේ රිද්මයක් දීලා තියෙන්නේ මේකට. රිද්මානුකූලව ඔය වැඩ කර කර දිනවා ඉතින්. ඉතින් ඕක ටිකක් වෙලා ගිහිල්ලා ඔය කට්ටියටම දැනේ මේක සියුම් මනසභාවයක් දැනෙනවා. එතකොට දිගයි කෙටි කියලා හිතන්න එපා. සියුම්මනවා කියලාම හිතන්න සියුම් මේගෙන යනවා කියලාම හිතන්න එච්චරයි. ඒ සමහරුන්ට දිගට සියුම් වෙනවා සමහරුන්ට කෙටියට සියුම් වෙනවා. ඒව ගැන හිතන්න එපා. සියුම් වෙන ස්වභාවයෙන්ම හිතන්න. සියුම් වීගෙන යනවා කියලාම හිතන්න. මෙහෙම හිත හිතා ඉන්නකොට ඉතා ඉක්මනින් මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්ත්වයටමපත් වෙයි. අන්න එතකොට සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා මෙන්න මෙතෙන් එනකොට හීන් සැරේ හුස්ම ඉහළ පහළ යමින් පවතිනවා. හිත හුස්මටම හිර වෙලා ඉහළ පහළ යන්න පටන් ගන්නවා. ආන් එක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. ආයෙ කොහෙවත් දුවන්නේ මේ සංසිඳන ස්වභාවයේට පළවෙනි ටයිම් එකේ, ෆස්ට් ටයිම් එකේදී පත් වෙන්න බැරි වුණොත් ආයෙත් යන්න මුලට. ආයෙත් අර විදිහටම ඒ අභ්‍යාසයම කරන්න. දිගයි දිගයි කෙටි කෙටි ඒ අභ්‍යාසම කරනවා. දෙවෙනි වතාවෙත් බලනවා දැන් සංසිඳලා හොඳට ඒකාග්‍ර වෙලා සමාධිය ඇති වෙලා තියෙනවද කියලා බලනවා. ඇති වෙලා නැත්නම් ආයෙත් යන්න උඩට. ආයෙත් මේ අභ්‍යාසය ඒ විදිහටම කරන්න. මේක තුන් හතර පාරක් කළක් කමන්නේ නැහැ. හතර පාරක් කළක් කමන්නේ නැහැ. මොකද ඔතන තමයි අමාරු තැන. අමාරු නැහැ. ඔතනයි පළවෙනි තැන. ඔතන සකස් කරගත්තට පස්සේ මේක නැගලා යනවා ආයේ නෑ. නවත්තන්නත් බෑ. අපි කැමැත්තක් නැත් බලන්නෙත් නෑ. නැගලා යන්න පටන් ගන්නවා. පැහැදිලි නේද? කොහොමත් නෑ ඔච්චරයි හරිම සරලයි. මට කියන්න තියෙන්නේ ඒකයි. අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්ම සෝයෙන් සුවපත් වෙලා ඉන්න ටික වෙලාවක්. මෙන්න මේ දේශනාව අහලා තමයි හුඟ දෙනෙක් සමාධියට ගියාලු. මට කෝල් එනවා හරියට මෙච්චර කාලයක් අවුරුදු 18ක් මම මේ වැඩේ කළා බැරි වුණා කියලා. මෙච්චර පහසුයි කියලා හිතුවා හිතුවවත් නෑ කිව්වා. තේරුණේ? මම මේ දර්ශනේ ඉදිරිපත් කළේ පොතක් බලලා නෙමෙයි පොත්වලව නෑ. ගුරු එදෙක් ඉගෙනුවේ නෑ මට. ඔය දර්ශනේ ඔය විදිහට කරන්න කියලා. මේක දහම තුලින් එන සත්‍යයක් මිසක් වෙන දෙයක් නෙමෙයි පින්නතුනේ. ධර්මයේ තුලින් මේ කියන්නේ. සමහර විට මගේ දේශනාවල ඊට වඩා සුළු සුළු අඩුපාඩුකම් ඉස්සර තියෙන්න ඇති. දැන් මේ මගේ දේශනාව වොන්නම් අහන්න එදා දේශනාවට වඩා අද දේශනාවේ තියෙන ගැඹුරක් වගේම සරල බවක්. මට කියන්න තියෙන එච්චරයි. ගැඹුරක් වගේම සරල බවක් තියෙනවා. මොකද මෙතන දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න දියුණු වෙන්න සරල විදිහට ගැඹුරට යන්න පුළුවන්. මගේ දේශනාවලම තියෙන්න පුළුවන් සමහර විට ඔය වෙනස් ආකාරයට ඒවටත් පාඩ කලබල වෙන්න එපා. ඒ පාඩ කලබල වෙන්න එපා මට කරන්න දෙයක් නැහැ මේක එන්නේ එන්නේ එන්නේ එන්නේ ආධ්‍යාත්මයේ දියුණු වෙන්න දියුණු වෙන්න මගේ දේශනා හැම එකක්ම ඇඩ්වාන්ස් වෙනවා. ඒකයි. එතකොට ඔය කට්ටියට මේ තේ ඉදා දේශනාවට වඩා අද එක හොඳයිනේ. හිතේක මීට වඩා හොඳයි. ඒකයි ඒක තේරුම. පල්ලෙහාට යන්නේ මොනව කරලවත්. ඉහළටමයි යන්නේ. ඉතින් ඒක නිසා මේ හරිම ලේසියි බුදුදහම කියන එක පටන් ගන්න තැන හරිම ලේසියි. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න අවශ්‍ය නැහැ. බේත් ටික පිළිලා සනීප වෙන්න. තුන්රංගේ බේතෙන්. ඊට පස්සේ වෛද්‍ය විද්‍යාලට ගිහිල්ලා කැමති නම් ඉතින් දොස්තර වෙලා දොස්තරලා වුණාට කමක් නැහැ. හැබැයි දොස්තරල තර වෙන්න එපා දොස්තර වෙන්න. අද උංගා දොස්තරනේ දොස්තර දොස්තර වඩා හොඳ මොකද්ද? දොස්තර <laughs> දොස් කියලා කියන්නේ වැරදි කියන එක දොස් කියලා කියන්නේ වැරදි කියන එක. ඒවා තොර වෙන්න ඕනේ අපි. තර වෙන්න එපා. ප්‍රත්‍යඥයෝ දොස් තරලා ආර්ය පුද්ගලයෝ දොස් තොරලා. දොස් තරලා දොස් තොරලා. <laughs> එහෙනම් අය පොඩ්ඩක් විවේකසුවෙන් ඉන්නද? ටික වෙලාවක්.